දේවදූත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අත්‍ර කෝ භගවා භික්ඛෝ අහමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සම් භගවායේ සදවෝච शय्यतापि भिक्खवे द्वे अगारा षड्वारात् तप्त चक्षुमा पुरुषो मध्ये स्थितो पश्येय मनुष्ये गेहं पविशन्तेऽपि निक्रमन्तेऽपि अनुसञ्चरन्तेऽपि अनुविचरन्तेऽपि एवमेव को अहं भिक्खवे दिव्येन चक्षुना विशुद्धेन अतिक्षन्तमानुषकेन සත්‍යේ පස්සානේ චවමානේ උපපඤ්ඤමානේ තීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති ඉමේ වත බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචේ සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නා ඉමේ වාපන බන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචේ සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානාම් තේ කායස්ස බේදා පරං මරණා මනුස්සේසෝ උපපන්නා ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බෙදා පරං මරණ පෙත්ති විසියං උපපන්නා ඉමේ වාපන බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරයාණං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා තේ කායස්ස බේදා පරම්මරණාත් තිරච්ඡානයෝ නින් උපපන්නා ඉමේ වාකන බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බෙදා පරං මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නාති තමේනම් වික්ඛවේ නිරේපාලා නානාබාහ සුගහෙත්වා යමස්සරඤ්ඤෝ දස්සෙන්තේ අයන් දේව පුරිසෝ අමත්තේයෝ අපෙත්තෙය්‍යෝ අසාමඤ්ඤෝ අබ්‍රක්මඤ්ඤෝ නකුලේ ජට්ඨා පචායේ ඉමස්ස දේහෝ දණ්ඩං පනේතෝති තමේනම් භික්ඛවේ යමෝ රාජා පඨමන් දේව දෝතං සමනුයුඤ්ජති සමනුගාහතේ සමනුභාසතේ අම්බෝ පුරිෂ නතං අද්දශ මනුස්සේසු පඨමන් දේව දෝතම් පාතු භෝතන්ති සෝ ඒවමාහ නාද්ද සම්බන්තේති තමේනම් වික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිෂ නත්වං අද්දශ මනුස්සේසු දහරං කුමාරං මන්දං උත්තාන සේයකම් ශකේ මුත්ත කරේසේ ඵලිපන්නං සේමානන්තේ සෝ ඒවමාහ අද්ද සම්බන්තේති සමේනම් වික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස තස්සතේ විඤ්ඤුස්ස සතෝ මහල්ල කස්සන ඒතද හෝසි අහම්සේ කෝන්නේ ජාති ධම්මෝ ජාතින් අනතේතෝ හන්දාහං කල්යාණං කරෝමි කායේන වාචාය මනසාතේ සෝ ඒවමාහ නාශක්්‍ය සම්බන්තේ පමාදස් සම්බන්තේ තේ තමේනම් භික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස පමාදවතාය න කල්යාණමකාශේ කායේන වාචාය මනසාත් තග්ගතම් අම්බෝ පුරිස තථා කරිස්සන්ති යථාතම් පමත්තං සංකෝපනතේ ඒතම් පාපං කම්මං නේවමාතරා කතං නපිතරා කතං නබාතරා කතං නබගිනියා කතං නමිච්ඡාමච්ඡේහි කතං නඥාතිසාලෝහිතේහි කතං නසමන බ්‍රාහ්මනේහි කතං න දේවතාහි කතං පයාවේතම් පාපං කම්මං කතං සංඤේ වේතස්ස විපාකම් පටිසේවේ දිස්සති තේ සමේනම් වික්ඛවේ යමෝ රාජා පඨමං දේව දෝතං සමනුයොංජිත්වා සමනුගාහෙත්වා සමනුභාෂෙත්වා ဒ ුතියං දේව දෝතං සමනුයොංජතේ සමනුගාහතේ සමනුභාෂතේ අම්බෝ පුරිස නත්වං අද්දස මනුස්සේසෝ ဒ ුතියං දේව දෝතං පාතු භෝතන්ති සෝ ඒවමාහ නාද්ද සම්බන්තේති තමේනම් වික්කවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස නත්වං අද්දස මනුස්සේසෝ ඉත්තිං වා පුරිසං වා අසේතිකං වා නාඋතිකං වා වස්ස සතිකං වා ජාතියා ජෙන්නං ගෝපාන සිවංකම් බොග්ගන් දණ්ඩ පරායනම් පවේදමානම් ගච්ඡන්තං ආතුරංගත යොබ්බනං ඛණ්ඩදන්තං පලිතකේශං විලෝණං කලිත සිරං වලිතං තිලකාහත ගත්තන්තේ සෝ ඒවමාහ අද්ද සම්බන්තේ තේ ත්‍රමේනම් භික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස තස්සතේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්ස න ඒතදෝසේ අහං තේ කොම්මේ ජරා ධම්මෝ ජරං අනතීතෝති හන්දාහං කල්යාණං කරෝමි කායේන වාචාය මනසාතේ සෝ ඒවමාහ නාසක්ඛි සම්බන්තේ පමාදස් සම්බන්තේ තේ තමේනම් දෙක්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිෂ පමාදවතායන කල්යාණමකාශේ කායේන වාචාය මනසා තග්ගත්වං අම්බෝ පුරිෂ තථා කරිස්සන්තේ යථා සංපමත්තං සංකෝපනතේ ඒ සම්පාපං කම්මං නේව මාතරා කතං නපිතරා කතං නභාතරා කතං නබගිනියා කතං නමිච්ඡාමච්ඡේහි කතං නඥාතිශාලෝහිතේහි කතං නසමනබ්‍රාහ්මනේහි කතං නදේවතාහි කතං පයාවේ සම්පාපං කම්මං කතං සංඤේව ඒකස්ස විපාකං පටිසංවේදිස්සති තේ තමේනම් වික්ඛවේ යමෝ රාජා ဒ ුතියං දේව දෝතං සමනයොංජිත්වා සමනුගාහිත්වා සමනුභාෂිත්වා තතියම් දේව දෝතං සමනයොංජති සමනුගාහතේ සමනුභාෂතේ අම්බෝ පුරිස නත්වං අද්දසේ මනුස්සේසෝ තතියන් දේව දෝතං පාතු බොහෝතන්තේ සෝ ඒවමාහ නාද සම්භන්තේ තේ තමේනම් වික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස නත්වං අද්දස මනුස්සේසෝ ඉතිං වා පුරිසං වා ආබාධිකං දුක්ඛිතං බාල්හගිලානම් සකේ මුත්ත කරේසේ කලිපන්නං ෂේමානං අඤ්ඤේහි වොට්ඨාපියමානං අඤ්ඤේහි සංවේසියමානං තේ සෝ ඒවමාහ අද්ද සම්බන්තේති තමේනම් වික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස තස්සතේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්ස න ඒතද හෝසී අහම්පිකෝම්හි ව්‍යාධි ධම්මෝ ව්‍යාධින් අනතීතෝති හන්දාහං කල්යාණං කරෝමි කායේන වාචාය මනසාති සෝ ඒවමාහ නාසක්ති සම්බන්තේ පමාදස් සම්බන්තේ තේ තමේනම් වික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්භෝ පුරිස පමාදවතායන කල්යාණමකාශේ කායේන වාචාය මනසා තග්ගහ ත්වං අම්භෝ පුරිස තථා කරිස්සන්තේ යතා සම්පමත්තං සංකෝපනතේ ඒසම් පාපං කම්මං නේව මාතරා කතං නපිතරා කතං නභාතරා කතං නබගිනියා කතං නමිත්තා මච්ඡේහි කතං න ඥාතිශාලෝහිතේහි කතං න සමන බ්‍රාහ්මණේහි කතං න දේවතාහි කතං තයා වේතම් පාපං කම්මං කතං සංඤේ වේතස්ස විපාකං පටිසංවේදිස්සසීති තමේනම් භික්ඛවේ යමෝ රාජා තතියන් දේවදෝතං සමනුයොඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා චතුත්ථං දේවදෝතං සමනුයොඤ්ජති සමනුගාහතේ සමනුභාසතේ අම්බෝ පුරිස නත්‍රං අද්දස මනුස්සේසෝ චතුත්ථං දේවදෝතං පාතු බොහෝතන්ති සෝ ඒවමාහ නාද්ද සම්බන්තේ තේ තමේනම් භික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස නසං අද්දස manussේසෝ රාජානෝ චෝරං ආගුචාරින් ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ කසාහි පේතාලෙන්තේ වෙත්තේහි පේතාලෙන්තේ අද්ද දණ්ඩකේහි පේතාලෙන්තේ අත්තම්පේ චින්දන්තේ පාදම්පේ චින්දන්තේ හස්ස පාදම්පේ චින්දන්තේ කන්නම්පේ චින්දන්තේ නාසම්පේ චින්දන්තේ කන්නනාසම්පේ චින්දන්තේ බිලංගතාලිකම්පේ කරන්තේ සංඛ මොණ්ඩිකම්පේ කරන්තේ රාහු මුකම්පේ කරන්තේ ජෝතිමාලිකම්පේ කරන්තේ හත්ථ පජ්ජෝති කම්පේ කරොන්තේ ඒරකවත්ති කම්පේ කරොන්තේ චිරක වාසි කම්පේ කරොන්තේ ඒනෙය්‍ය කම්පි කරොන්තේ බලි සමන්සි කම්පි කරොන්තේ කහාපන කම්පේ කරොන්තේ කාරාපතච්චේ කම්පේ කරොන්තේ ඵලිග පරිවත්ති කම්පි කරොන්තේ පලාල පීඨ කම්පි කරොන්තේ සත්තේන පීතේලේන ඕසින්චන්තේ සුනකේහි පේක්ඛාදාපෙන්තේ ජීවන්තම්පි සූලේ උත්ථාසෙන්තේ අසිනාපේ සීසංචින්දන්තේ තී සෝ ඒවමහ අද්ද සම්බන්තේ තේ තමේනම් භික්ඛවේ යමෝ රාජා ඒවමහ අම්භෝ පුරිස තස්සතේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්සන ඒතද හෝසි යේ කිර බෝ පාපකානේ කම්මානේ කරොන්ති තේ දිත්තේව ධම්මේ ඒව රූපා විවිධා කම්මකාරණා කරේ යන්ති කිමංගපන පරස්ස හන්දාහං කල්යාණං කරෝමි කායේන වාචාය මනසාතේ සෝ ඒවමාහ නාසක්කේ සම්බන්තේ පමාදස් සම්බන්තේ තේ තමේනම් වික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස පමාදවතායන කල්යාණ මකාශේ කායේන වාචාය මනසාත් ඨග්ග ත්වං අම්බෝ පුරිස තථා කරිස්සanti යථා සං පමත්තම් සංකෝපනතේ ඒ සම්පාපං කම්මං නේව මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තා මච්චේ කතං න ඥාති සාලෝහිතේ කතං න සමන බ්‍රාහ්මනේ කතං න දේවතාහි කතං ඡයාවේ සම්පාපං කම්මං කතං සංඤේ වේතස්ස විපාකං පටිසංවේදිස්සසීති තමේනම් වික්ඛවේ යමෝ රාජා චතුත්ථං දේවදෝතං සමනුයුංජිත්වා සමනුගාහිත්වා සමනුභාසෙත්වා පංචමං දේවදෝතං සමනුයුංජති සමනුගාහති සමනුභාසති අම්බෝ පුරිස නත්වං අද්දස මනුස්සේසෝ පංචමන් දේව දෝතං පාතු භෝතන්තේ සෝ ඒවමාහ නාද්ද සම්බන්තේති තමේනම් දික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස නත්වං අද්දස මනුස්සේසෝ ඉත්තිං වා පුරිසං වා ඒකාහමතං වා ද්වේහ මතං වා තේහ මතං වා උද්ධමාසකං විනේලකං විපොබ්බක ජාතන්තේ සෝ ඒවමාහ අද්ද සංබන්තේ තේ තමේනම් වික්ඛවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස ත්‍රස්සතේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්සන ඒතද හෝසී අහංසේ කෝමි මරණ ධම්මෝ මරණං අනතේසෝති හන්දාහං කල්යාණං කරෝමි කායේන වාචාය මනසාති සෝ ඒවමාහ නාසක්කේ සම්බන්තේ පමාදස් සම්බන්තේ තේ තමේනම් වික්කවේ යමෝ රාජා ඒවමාහ අම්බෝ පුරිස ප්‍රමාද වතායන කල්යාණ මකාසේ කායේන වාචාය මනසාත් තග්ග ත්වං අම්බෝ පුරිස තථා කරිස්සන්ති යතා තං පමත්තං තං කෝපනතේ ඒ සම්පාපං කම්මං නේව මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්‍යා මච්ඡේහි කතං න ඥාතිසාලෝහි තේහි කතං න සමන බ්‍රාහ්මනේහි කතං න දේවතාහි කතං තයා වේතම් පාපං කම්මං කතං සංඤේ වේතස්ස විපාකම් පටිසංවේදිස්සසීති තමේනම් භික්ෂවේ යමෝ රාජා පංචමන් දේවදූතං සමනුයොංජිත්වා සමනුගාහෙත්වා සමනුභාසෙත්වා තුන්හි හෝති තමේනම් දික්ඛවේ නිරේපාලා පංචවිධ බන්ධනං නාම කාරණං කරොන්ති සත්තං අයෝකේලං අත්තේ ගමෙන්ති සත්තං අයෝකේලං ဒ ුතියේ හත්තේ ගමෙන්ති සත්තං අයෝකේලං පාදේ ගමෙන්ති සත්තං අයෝකේලං ဒ ුතියේ පාදේ ගමෙන්ති තත්සං අයෝ කීලම් මජ්ජේ උරස්මින් ගමෙන්තේ සෝ තත්ත දුක්ඛාක්තිප්පා කටුකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාවන සම්පාපං කම්මං ව්‍යන්ති හෝති තමේනම් දික්කවේ නිරය පාලා සංවේසෙත්වා කෝඨාරේ හේත්තච්ඡන්තේ සෝතත්ත දුක්ඛා පේයාලං තමේනම් දික්ඛවේ නිරේපාලා උද්ධපාදං අධෝසිරං ගහෙත්වා වාසේ හේතච්ඡන්තේ සෝතත්ත දුක්ඛා පේයාලං තමේනම් දික්ඛවේ නිරේපාලා රතේ යෝජෙත්වා ආදේත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජෝති බොහෝතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි සෝතත් දුක්ඛාපේයාලං තමේනම් වික්ඛවේ නිරේපාලා මහන්තං අංගාර පබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජෝති බොහෝතං ආහරෝපෙන්තිපි ඕරෝපෙන්තිපි සෝසත්ථ දුක්ඛා සේයාලං තමේනම් භික්ඛවේ නිරේපාලා බුද්ධ පාදං අධෝසිරං ගහෙත්වා තත්ථාය ලෝහ කුම්භියා පක්ඛේ පන්තේ ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය සෝතත්ත පේනුද්දේහකං පච්චති සෝතත්ත පේනුද්දේහකං පච්චමානෝ සකිම්පි උද්ධං ගච්ඡති සකිම්පි අධෝ ගච්ඡති සකිම්පි තිරයන් ගච්ඡති සෝතත්ත දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාවන සම්පාපං කම්මං බ්‍යන්ති හෝති තමේනම් වික්ඛවේ නිරේ කාලා මහා නිරයේ පක්ඛේ පන්තේ ශෝකෝපන වික්ඛවේ මහා නිරයෝ චතුක්ඛන්නෝ චතුද්්වාරෝ විබන්තෝ භාගසෝමිතෝ අයෝපාකාර පරයන්තෝ අයසා පඨේ කුඤ්ජිතෝ තස්ස අයෝමයා භූමි ජලිතා තේජසායුතා සමන්තායෝජන සතං පරිත්වා තිට්ඨන්තේ සම්බදාම් තස්ස කෝපන බික්කවේ මහා නිරයස්ස පුරස්තිමාය බිත්තියා අච්චේ ඔට්ට හේत्वा පච්චිමාය බිත්තියා පටිහඤ්ඤති පච්චිමාය බිත්තියා අච්චේ ඔට්ට හේत्वा පුරච්චිමාය බිත්තියා පටිහඤ්ඤති උත්තරාය බිත්තියා අච්චේ ඔට්ට හේत्वा දක්ඛිනාය බිත්තියා පටිහඤ්ඤති දක්ඛිනාය බිත්තියා අච්චේ ඔට්ට හේत्वा උත්තරාය බිත්තියා පටිහඤ්ඤති හෙට්ටාච්චේ ඔට්ඨහෙත්වා උපරේ පටිහඤ්ඤති උපරිතෝ අච්චේ ඔට්ඨහෙත්වා හෙට්ඨා පටිහඤ්ඤති සෝ තත්ත දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාවන සම්පාපං කම්මං ව්‍යන්ති හෝති හෝති කෝසෝ භික්ඛවේ සමයෝ යං කදාචි කරහති දීගස්ස අද්දුනා අච්ඡයේන තස්ස මහා නිරයස්ස පුරත්තිමන් ద్వාරං අවාපුරියති සෝතත්ත සීඝේන ජවේන ධාවති තස්ස සීඝේන ජවේන ධාවතෝ චවින් පීඩයිහති චම්මං පීඩයිහති මන්සං පීඩයිහති නහාරොම් පේඩයතේ අට්ඨිනේපේ සම්පදෝපායන්තේ උබ්බතන්තාදිශමේ වෝති යතෝච කෝසෝ බික්කවේ බහෝ සම්පත්තෝ හෝති අතතන් ద్వාරං පිතියති සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාවන සම්පාපං කම්මං ව්‍යන්ති හෝති හෝති කෝසෝ භික්ඛවේ සමයෝ යං කදාචි කරහචේ දීඝස්ස අද්ධුනා අච්චයේන තස්ස මහා නිරස්ස පච්චිමන් ద్వාරං අවාපුරියති තේයාලම් උත්තරං ద్వාරං අවාපුරියති තේයාලම් දක්ඛිනං ద్వාරං අවාපුරියති සෝතත්ථ සීඝේන ජවේන ධාවති තස්ස සීඝේන ජවේන ධාවතෝ සවින් පීඩයිහති සම්මන් පීඩයිහති මන්සම් පීඩයිහති නහාරුම් පීඩයිහති අට්ඨේන පේ සම්පදෝ පායන්ති උබ්බතන්තාදිසමේව හෝති යතෝ චකෝසෝ භික්ඛවේ බහු සම්පත්තෝ හෝති අතනං ద్వාරං පිටියති සෝ තත්ත දුක්ඛා තිප්පා කටුපා වේදනා වේදේති නචතාවකාලං කරෝති යාවන සම්පාපං කම්මං ව්‍යන්ති හෝති හෝති කෝසෝ භික්ඛවේ සමයෝ යං කදාචි කරහචේ දීගස්ස අද්දුනා අච්ඡයේන තස්ස මහා නිරයස්ස පුරත්තිමන් ద్వාරං අවාපුරියති සෝ තත්ත සීගේන ජවේන ධාවති තස්ස සීගේන ජවේන ධාවතෝ චවිම් පීඩයිහෙති චම්මං පීඩයිහෙති මන්සං පීඩයිහෙති නහාරොම් පීඩයිහෙති අට්ඨේනපේ සම්පදෝ පායන්ති උබ්බතං සාදිසමේව හෝති සෝතේන ద్వාරේන නික්ඛමති තස්ස කෝපන බික්ඛවේ මහා නිරයස්ස සමනන්තරා සහිතමේව මහන්තෝ ගෝත නිරයෝ සෝතත් පබතති තස්මින් කෝපන බික්ඛවේ ගෝත නිරයේ සෝචි මුඛා පානා චවෙන් චින්දන්තේ චවෙන් චත්වා චම්මං චින්දන්තේ සම්මං චත්වා මන්සං චෙන්දන්තේ මන්සං චත්වා නහාරං චෙන්දන්තේ නහාරං චත්වා අට්ඨෙන් චෙන්දන්තේ අට්ඨෙන් චත්වා අට්ඨේ මෙන්ජං කාදන්තේ සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාවකාලං කරෝති යාවනතම් පාපං කම්මං ව්‍යන්තේ හෝති තස්ස කෝපන වික්ඛවේ ගෝත නිරයස්ස සමනන්තරා සහිතමේව මහන්තෝ කුක්කුල නිරයෝ සෝතත්ථ පපතති සෝතත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාවනතම් පාපං කම්මං ව්‍යන්ති හෝති තස්ස කෝපන භික්ඛවේ කුක්කුල නිරයස්ස සමන්තරා සහිතමේව මහන්තං සිම්බලේ වනං උද්ධං යෝජන මොග්ගතම් සෝල සංගුල කණ්ඨකං ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භෝතං තත්ත ආරෝපෙන්තිපි ඕරෝපෙන්තිපි සෝ තත්ත දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදේති නචතාවකාලං කරෝති යාවන සම්පාපං කම්මං යන්ති හෝති තස්ස කෝපන භික්ඛවේ සිම්බලී වනස්ස සමාන්තරා සහිතමේව මහන්තං අසේපත්ත වනං සෝතත්ත පවිසති තස්ස වාසේරිතානේ පත්තානේ පතිතානේ හත්තම්පේ චෙන්දන්තේ පාදම්පේ චෙන්දන්තේ හත් පාදම්පේ චෙන්දන්තේ කන්නම්පේ චෙන්දන්තේ නාසම්පේ චෙන්දන්තේ කන්නනාසම්පේ චෙන්දන්තේ සෝතත් දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාවකාලං කරෝති යාවන සම්පාපං කම්මං ව්‍යන්ති හෝති තස්ස කෝපන බික්කවේ අසිපත්ස වනස්ස සමනන්තරා සහිතමේව මහතේ කාරෝ දෙකානදේ සෝතත්ත පපතති සෝතත්ත අනුසෝතම්පි වුයිහති පටිසෝතම්පි වුයිහති අනුසෝත පටිසෝතම්පි වුයිහති සෝතත්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාවකාලං කරෝති යාවනතම් පාපං කම්මං ව්‍යන්ති හෝති තමේනම් වික්ඛවේ නිරයපාලා බලිසේන උද්ධරිත්වා තලේ පතිට්ඨාපෙත්වා ඒවමහංසූන් අම්බෝ පුරිස කිං ඉච්ඡසේති සෝ ඒවමහ jigacchitosmi bhante te thamenam bhikkhave nirepalaat තත්තේන අයෝ සංකුණා මුඛං විවරිත්වා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන තත්තං ලෝහ ගුලං මුඛේ පක්ඛේ පන්තේ ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං සෝතස්ස ඔට්ඨම්පේ ඩයිහති මුඛම්පේ ඩයිහති කණ්ඨම්පේ ඩයිහති උරම්පේ ඩයිහති අන්තම්සේ අන්තගොනම්සේ ආදාය අධෝ භාගානික්කමතේ සෝතත් දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදේති නචතාවකාලං කරෝති යාවන සම්පාපං කම්මං දන්ති හෝති තමේනම් වික්ඛවේ නිරේපාලා ඒවමහංසෝ අම්භෝ පුරිස කිං ඉච්ඡසේතේ තෝ ඒවමාහ පිපාසිතෝස්මි බන්තේති තමේනම් භික්ඛවේ නිරයපාලාත් තත්තේන අයෝ සංකුණා මුඛං විවරිත්වා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන තත්සං සම්බලෝහම් මුඛේ ආසින්චන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං සංකස්ස ඔට්ඨම් පිඩයි හැති මුඛම් පිඩයි හැති කණ්ඨම් පිඩයි හැති උරම් පිඩයි හැති අන්තම්පේ අන්තගුණම්පේ ආදාය අදෝ භාගානික්කමති සෝතත් දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාවකාලං කරෝති යාවන සම්පාපං කම්මං ව්‍යන්ති හෝති තමේනම් භික්ඛවේ නිරේපාලා පුන මහා නිරයේ පක්ඛේ පන්ති බොහෝත පොම්බම් භික්ඛවේ යමස්සරඤ්ඤෝ ඒතද හෝසි යේ කිර බොහෝ ලෝකේ පාපකානේ අකුසලානේ කම්මානේ කරොන්තේ තේ ඒව රූපා විවිධා කම්මකාරණා කරේයන්ති අහෝ වතාහං manussත්තං ලබේයං තථාගතෝ ච ලෝකේ uppajjeyya අරහං සම්මා සම්බුද්ධෝ පංචාහම් භගවන්තං පෛරෝපාසෙය්‍යම් සෝචමේ භගවා ධම්මං දේසෙය්‍ය තස්ස චාහං භගවතෝ ධම්මං ආජානෙයන්ති සංකෝපන අහං භික්ඛවේ නාඤ්ඤස්ස සමනස්ස වා බ්‍රාහ්මනස්ස වා සුත්වා වදාමේ අපිච්ච යදේව මේ සාමඤ්ඤාසං සාමන්දිට්ඨං සාමං විදිතං තමේවාහං වදාමි තේ ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතද වෝච සත්තා චෝදිතා දේව දෝතේහි යේ පමජ්ජන්ති මානවා ඛේදී ගරත්තං සෝචන්ති හීන කායෝපගානරා යේච කෝ දේව දෝතේහි සන්තෝ සම්පුරිසා ඉද චෝදිතානප්පමජ්ජන්ති අරිය ධම්මේ කුදාචනම් උපාදානේ භයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡන්ති ජාති මරණ සංකයේ සේකේමප්පත්තා සුඛිනෝ දිට්ඨ ධම්මා බිනිම්බුතාම් සම්බවේර භයාතේතා සම්බ දුක්ඛං උපච්චගොන්ති දේවදෝත සොත්තං දසමං ශුඤ්ඤත වග්ගෝ තතියෝ ඡස්ස වග්ගස්ස උදානං දිදාච ශුඤ්ඤතා හෝති අබ්බුත ධම්ම බාහුලං අචිරවත භූමිජ නාමෝ අනුරුන්දෝ පක්ඛිලේසං බාලපඬිතෝ දේවදූතං චත්තේ දසාති